ජේම්ස් පැකරලාගේ කැසිනෝ ශාලා ආරම්භ කරන වෙලාවේ එදා එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ ඉඳලා කිව්වේ මොකද්ද? අපි කැසිනෝ නතර කරනවා කැසිනෝ වලට ඉඩක් දෙන්නේ නැහැ කියලා. හැබැයි බලයටපත් වුණාට පස්සේ මොකද්ද කරේ? කැසිනෝ නතර කරේ නැහැ. කැසිනෝ නීතිගත කරා. නීතිගත කරලා බදු වෙනස් කරා. බදු වෙනස් කරාම නීත්‍ය අනුකූලව කැසිනෝ පවත්වාගෙන යන්න පුළුවන්. රුජිනෝ සමාජශාලා පවත්වාගෙන යන්න ඉඩ දීලා තියෙනවා. රුජිනෝ වලට මිලියන 200ක් තිබිච්ච බද්ද මිලියන 5කට අඩු කරලා තියෙනවා. අපි දන්නේ ඒ ඍජුනෝ සමාජශාලා රජින මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාත් එක්කත් මොන හරි දේශපාලන සම්බන්ධකම් තියනවද කියලා.